අද දින දහවල් දෙකට පමණ <clears throat> එම අතුරු දහන් වූ කාන්තාවගේ මృత ශරීරය කොටකෙතන ඇල මාර්ගයේ තිබී සොයා ගැනීමට හැකියාව ලැබුණා. සිද්ධිය වූ නිවසේ සිට කිලෝමීටර් භාගයක් පමණ දුරින් මෙම ඇල මාර්ගයේ තිබෙනවා. එම ඇල මාර්ගයේ ඇති ගසක මුල් අතර සිරවී තිබියදී ඇයගේ මృత ශරීරය සොයා ගනු ලැබුවේ. මහේස්ත්‍රාත් පරීක්ෂණයත් පශ්චාත් මරණ පරීක්ෂණයත් සිදු කිරීමට නියමිතයි. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මරණයට හේතුව නිශ්චිතවම කිව හැකි. මේකසේ නමුත් මේ පිළිබඳව දිගින් දිගටම විමර්ශනය විමර්ශන සිදු කරනු ලබනවා මේ සම්බන්ධයෙන් විමර්ශන සඳහා කහවත්ත පොලිසියට අමතරව කොළඹ අපරාධ කොට්ටාශය නිලධාරීන්ද යොදවා තිබෙනවා ඒ අනුව කොළඹ අපරාධ කොට්ටාශය නිලධාරීන් මේ වන විට එම ප්‍රදේශයට ගොස් සිටිනවා